සත්පුරුෂ පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්න තේදොන වටිනා සූත්‍රයකටයි තී ගාතාවක් මේ ධර්ම දේශනේ පිණිස මාතෘකා කළේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනු ලබන්නේ අනේක විද අනුසස් බලාපොරොත්තුවෙන් මෙලොව පරලොව නිර්වාණ කියන අර්ථ තුනක් බලාගෙන මෙලොව අර්ථයේ පිනිස සාම්ප්‍රායික පරලොව අර්ථයේ පිනිස නිර්වාණ අර්ථයේ පිනිස කියන අර්ථ තුනක් බලාපොරොත්තු වෙයි. රැකියාවක් කරන්නේ යම්කිසි ධනයක් උපයාගෙන ජීවත් වීමේ පරමාර්ථයෙන්. ලෞතර ධර්මයේ සරණ පිහිට කරගනු ලබන්නේ මෙලොව ජීවිතයත් හදාගෙන පරලොව ජීවිත සුවපත් කරගෙන පරම පවිත්‍ර වූ නිර්වාණ සම්පත්තිය බලාපොරොත්තු වෙයි. ඒ වගේම පෙන්නතුන ප්‍රධාන වශයෙන් හිත හදා ගැනීම එදිනදා ජීවත් වීම සඳහා දෛනික කටයුතු කර ගැනීම සඳහා හිත සකස් කර ගන්නට ඕන. ඒ හිත සකස් කර ගැනීම සඳහා විශේෂයෙන් මේ කියන ලබන ලෝතුරු ධර්මය මහෝපකාරී වෙනවා. අපගේ චිත්ත સંතාන තුල තියෙනවා පාප සිතුවිලි. අපි නීවරණ කියලා කියනවා කෙලෙස් කියලා කියනවා. ඒ පාප සිතුවිලි අඩු කර ගැනීම සඳහා තමයි අපි මේ විදිහේ එක එක පින්දහම් වල යෙදී කටයුතු කරන්නේ. ඒ සියලුම පොන්නේ ධර්මයන්ගෙන් බලාපොරොත්තු වන්නේ හිත හදා ගැනීම. හිත සකස් කර ගන්නට බැරි වුණොත් අපිට අඳන්න වෙනවා, වැළපෙන්න වෙනවා. ඇඳීම වැළපීම වෙන්න දුකක් මිස සැපයක් නෙමෙයි. ඇඳීම වැළපීම සෑම సంతානයකම හටගන්න දෙයක් මේ ධර්මයට අනුකූලව කටයුතු කරනකොට ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ශෝක පරිදේව කියලා අපි කියනවා. ඇඳීම වැළපීම. ඒ ඇඳීම වැළපීම නම් වූ දුක්ඛ ධර්මය සිතින් තුරන් කරගන්නට මේ ලෞතුරු ධර්මයේ හදියට ප්‍රයෝජනවත් වෙනවා. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඒක හොඳට අපට උගන්වනවා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන ධර්මයේ ඒකායන මාර්ගයක් එහෙම යන මාර්ගයක් නෙමෙයි නිවනටම යොමු වෙන මාර්ගයක්. මේ මාර්ගය අනුගමනය කරනකොට ධර්මයට ලැබිව කටයුතු කරනකොට භාවනා පිළිවෙත් අනුගමනය කරනකොට මෙන්න මේ අනුසස් ටික හම්බ වෙනවා. සත්තානං විසුද්ධිය. චිත්ත સંතානය පිරිසුදු කරගන්න පුළුවන්. ඒක Tamanට විශේෂයෙන් දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන. පිරිත් බණ දහම් කියා ගන්නකොට සමත විපස්සනා භාවනාවක් කරන අවස්ථාවේදී පාප සිතුවිලි යටපත් වෙනවා සිත පිරිසුදු වෙන පළවෙනි ආනිසංස වාරය. ශෝක පරිද්දවානං සමතික්කමාය ඊළඟට ඇඳීම වැළකීම දුර්වල යනවා. ධර්මවාදී පුද්ගලයාට යම්කිසි අඳන්න වැළපෙන්න කරුණක් යෙදුනොත් ඉවස දරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නම කිය කියා ಗುಣ කිය කියා අඬනවා වැළපෙනවා කෑ ගහනවා මහා දුක් දුම්නස් ගොඩකටපත් වෙනවා. දැන් බලන්න උදාහරණයක් වශයෙන් බැලුවාම ධර්මයේම යෙදී වාසය කරන කෙනෙකුට යම්කිසි වේෂණයක් වුණොත් තමන්ගේ භෝග සම්පත්තිය ඥාතිවරයෙක් විනාශ වුණොත් ළඟම කෙනෙක් අභාව પ્રાપ્ત වුණොත් ඒ අවස්ථාවේදී ඉවසා දරා කටයුතු කරගන්න පුළුවන්. හැඳින් වැළපීම එනවා නමුත් ඉවස ගන්න පුළුවන්. ධර්මයට ලැබෙව නැතිව ඒ වගේම බණදාන් වල නොයදෙන කෙනෝගේ ඒ කෙනෙකුට ඒ වගේ වේශනයක් වුණොත් එහෙම ඇඳීම වැළපීම සීමාවක් නැත්දක ගන්න පුළුවන් මේ පින්නතර රෝණ තරම්. අඬනවා වැළපෙනවා කෑ ගහනවා නම කී කියා ගුණ කී කියා කෑ ගහනවා මෙන්න බලන්න මේ ධර්මයේ පිළිපැදීමෙන් පිළිනොපැදීමෙන් වෙන දෙය මේ ශෝක පරිදේව සංසිඳව ගන්න පුළුවන් ශෝක පරිදේව සංසිඳෙන්නේ නැහැ අනිත් පැත්තෙන් දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය තමත් අනුසස් දෙකක් කායික දුකයි මානසික දුකයි අඩු කරගන්න පුළුවන් මේ ධර්මයේ තනෝ කටයුතු කරනකොට කායික වේදනා මානසික වේදනා සංසිඳව ගන්න පුළුවන්. එතකොට මේ කියන ලබන ප්‍රධාන ආනිසංස වාර දෙකෙන් ඵල ප්‍රෝදන ලබා ගන්න පුළුවන් ධර්මයට අනුකූලව කටයුතු කරන අයට. ඥායස්ස අධිගමයි නිවන් මගට බැහැ ගන්න පුළුවන්. විශේෂ වර ප්‍රසාදයක් ඒක. ඒ ධර්මයට අනුව කටයුතු කරන අයට බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ ගමන් කොට වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැසගෙන යන්න පුළුවන්. යහපත් ප්‍රඥාව, යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් කර්මාන්ත ක්‍රියා, යහපත් දිවිපෙවෙත, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සිතේ තන්පත්කම මේ කරුණ වශයෙන් පින්වත් කියන්නේ ආර්ය මාර්ගය. බෞද්ධ ජනතාව කවර පින්කමක් කළත් මේ මඟ තමයි යන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩනසේ පින්කම් කෙරෙනකොට කාටත් යන්න පුළුවන්කම තිබෙන්නේ ආර්ය මාර්ගයේ. ඒක වැදගත්ම අනුශාසනාවක්. ඊළඟට පෙන්වමු කරනවා නිබ්බාන සත්‍ය කිරියාය. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. යම් දවසකදී මේ ධර්මයේ තනකොලෝ කටයුතු කළාම සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. මෙන්න මේ ආනිසංස හත සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුලිනුත් අගනුත් පෙන්වමු කොට වදාළ. බොහොම හොඳ අනුශාසනාවක් තමයි මේ දේශනා කළේ. ඊළඟට පින්නතොනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙස බැලුවාම මහ පුදුමයි. බරක් නැති හිත සංසිඳවාගෙන කායික සුවයකුත් ලබා දීලා සාංශාරික ජීවිත සුවපත් කරලා අපායෙන් නිදහස් කරවාගෙන සුවසීම සසර ගමන ගෙවන් කරගන්න පුළුවන් වාසනාවන්ත ධර්මයක්. ඒකයි බෞද්ධ මුළුමහත් ජනතාවට හම්බෙච්ච ලොකම වරප්‍රසාදය. ඒ අනුකූලව තමයි කටයුතු කරන්නේ, ජීවත් වන්නේ. බුදුසසුනකදී පමණක්ම ලැබෙන උදාාර උතුම් දායාදයක් තමයි මේ ධර්ම දායාදේ. කාරුණික පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සිත යොමු කරනකොට පුදුම විදිහේ සැහැල්ලුවක් අපට හම්බ වෙන්නේ. ඒක සාමාන්‍ය සැහැල්ලුවක් නෙවෙයි පුදුම සැහැල්ලුවක්. ඒ නිසා කොයි කවුරුත් තමන්ගේ ජීවිතයට මේ බුද්ධ ධර්මය සම්බන්ධ කරගන්න ඕන. බුද්ධ ධර්මය කිව්වහම බුද්ධ අනුශාසනාව කිව්වහම බුද්ධ ශාසනය කිව්වහම කරුණු තුනයි ප්‍රකාශිත වන්නේ. පවෙන් වලකින්න ඒක පුළුවන්. සත්ව ඝාතනාදීන් වැළකුණාම පවෙන් වැළකුණා කියලා කියනවා. අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ප්‍රතිඥාවක් දෙනවා. සතුන් මරීමෙන් වැළකීමේ ශික්ෂා පදයේ සමාදන් වෙමි කියලා. එතකොට සත්ව ඝාතනෙන් වැළකීලා පවින් වැළකීලා කටයුතු කරනවා කියලා පොරොන්දු වෙනවා. කුසල දාම් යෙදීම එහෙනම් සතුන් මෙරින්නකොට පිං වැඩෙනවා. දාන ආදී කුසල කර්ම රැස් කරනකොට රැස් වෙනකොට පින් වැඩෙනවා. එහෙමනම් දෙවෙනි කරුණ කුසල ධර්ම රැස් කර ගැනීම. තුන්වෙනි කරුණ සිත දමනය කර ගැනීම. බොහොම අමාරුයි සිත දමනය කරගන්න. සමහර ප්‍රශ්නයක් ආවහම වේදනාවෙන් කෑ ගහනවා. ජීවිත නැති කරගන්නවා. වසවිස පානය කරනවා. මහා වාසනාවන්ත තත්වයකට පත්වන හේතුව තමයි හිත පාලනය කරගන්න බැරිකම. හිත පාලනය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝම හොඳ උපදේශ තියෙනවා. භාවනා කරන්න පුළුවන්. ගැඹුරු සූත්‍ර දේශනා හොඳට කියවන්න පුළුවන්. ජාතක කතා හොඳට අහන්න පුළුවන්. අන්න එතකොට দমনය කරගන්නට බැරි හිත দমনය කරගන්න පුළුවන්. අපේ ධර්මයේ පෙන්වම කරන හොඳ උපදේශයක්. කවුරු හරි මිනිස්සෙක් වනාන්තරයට ගිහිල්ලා වල්මත් වෙච්ච කැලේම ජීවත් වෙන ගවයෙක් අල්ල ගන්නවා. අල්ලගෙන දැන් මෙයා ගෙදර ගෙනල්ලා කනුවක කඹේ ගැට ගැහුවා. මොන විදිහටවත් මේ සතා කන්නේ බොන්නේ නැහැ. අදහස කැලේට දුවන්නමයි. මේ සතා මේ ගවයා අර කනුව වටේම කැරකිලා කැරකිලා කැරකිලා කවර වෙලාවක් හරි බෙල්ල ගහට තද වෙන. අන්න ඒ වෙලාවට අර මිනිස්සයා අර ගවයාගේ ඇඟපත අතපත ගාන හීල කරගන්නවා. අන්න ඒ වගේ තමයි නොයෙක් අරමුණු වල දුවන පණින සිත යම්කිසි භාවනාදී අරමුණකට දීලා සිත සැහැල්ලු කරගන්න හීල කරගන්න අරමුණු අඩු කරගෙන ඒ අරමුණකට ගේන මහන්සි ගන්නවා. මෙන්න මේ අනුශාසනා තුනයි බුද්ධ ශාසනයෙන් කියවෙන්නේ. පවින් වැළකීම, කුසල් රැස් කර ගැනීම, සිත දමනය කර ගැනීම. අපි මේ මොනද පින්දාම් කරගනු ලැබුවත් මෙන්න මේ අනුශාසනාව තමයි ක්‍රියාත්මක වන්නේ. මා මේ මාතෘපා කරපු දේශනාව විත්තානිසංස සූත්‍රයේට අයිති දේශනා පාඨයක්. අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන සමයේ අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කරගත් අවස්ථාවක් මේ දේශනාවෙන් කියවෙන්නේ. මහබෝසතාණන් වහන්සේගේ ජීවිතයේ මහ පුදුමයි පින්වත්නි. මහා පුදුම ජීවිතයක්. උන්වහන්සේ ආරම්භ කරපු මේ ගමන නොනවත්වාම බුදු බව දක්වාම වැඩම කළා ආපස්සතාවේ නැහැ. අසන්තුත්තිතා කුසලේසු ධම්මේසු අපපටිවානිතා ප්‍රධානස්මින් කියලා උන්වහන්සේ අපට ඉගැන්ව හොඳ වටිනා අනුශාසනා දෙකක්. පින්කලා කියලා ඇති කියලා හිතන් දෙපා පළමුවෙනි දේශනාව. කරදර බාධක මොනතරම් ආවත් ඒවා මැඩගෙන ඉදිරියට යන්න උත්සාහය අඩු කරන්න එපා. බලන්න කොච්චර වැදගත් අනුශාසනාවක්. බුදුරජාණන් වහන්සේ පින්කලා ඇති කියලා හිතුවද? දැන් මේ උත්සාහය අතාරින්න ඕන කියලා හිතුවද නැහැ. මගේ ඇඟේ ලේමස් වේලියතොත් වේලියත්වා ඇතශේෂ වෙතොත් ශේෂ වෙත්වා කියන වීර පරාක්‍රමෙන් පුරුෂ වීරයෙන් තමයි මේ ගමන ගියේ. ජීවිත පරිත්‍යාගයෙන් ගිය ගමනක්. උන්වහන්සේ ආදර්ශයෙන්ම පෙන්වනවා තමන් වහන්සේගේ ජීවිතය පෙනහර දක්වමින් ඔය ජාතක දේශනාව හොඳට පැහැදිලි වෙනවා. ඒක අවස්ථාවක තමයි ඔය අදිෂ්ඨාන පාරමිතාව අදිෂ්ඨාන පරමාර්ථ පාරමිතාව පුරපු අවස්ථාවකදී සඳහන් කරපු ගාථා පන්තියකින් එකක් මේ කියවනේ. අපමහා බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගණන සමයේ එකවරක උපන්නා රජගෙදරක. මේ රජගෙදරක උපන්න දරුවා හරිම පින්වන්ත, ගුණවන්ත, නැනවන්ත කෙනෙක්. දෙවියන්ගෙන් පවා උපකාර අනුග්‍රහ හම්බ වෙනවා. පියමහ රජුරෝ මේ දරුවා ඔඩොක්කුවේ තියාගෙන දවසක් රාජ සභාවේ අමතන වේලාවකදී හොර දෙටුවන්ට දඬුවම් වගේක් නියම කළා. එක්කෙනෙකුට උල තියන්න. තව කෙනෙකුගේ හිස ගහලා දාන්න. තව කෙනෙකුට කස පහරවල් ගහන්න. ඔය විදිහට දඬුවම් නියම කළා මේ කුඩා දරුවා දරුවාට අතීත සසර පේන ඥාන ඥානේ පහළ වෙලා තේරුම් ගත්ත මම අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් ඔසුපත් නරකයක හිටියා. මට පියාගේ ඇවෑමෙන් පස්සේ මේ රජකම හම්බෙන මට ආයෙත් වෙන්නේ අපායට යන්න නේද කියලා මේ කුඩා දරුවා කල්පනා කළා. ওই වෙලාවේ කුඩා දරුවගේ කනට හොඳ අදහසක් දුන්නා. දරුව අන්ධයෙක් නොවි අන්ධයෙක් වන්න. බිහිරෙක් නොවි බිහිරෙක් වන්න. ගොළුෙක් නොවි ගොළුෙක් වන්න. අංග විකලෙක් නොවි අංග විකලෙක් වන්න. එතකොට ඔබේ අදිෂ්ඨානීය මස්තක ප්‍රාප්ත වෙනවා. කුමරුවගේ අදහස gederin පැනලා යන්න. දැන් මේ කුමරුවාගේ අදහස මස්තක ප්‍රාප්ත කරගන්න ඕන කියන අදහසින්ම දැන් මේ දරුවා කිරිබොන්නේ නැහැ. ආහාර පාන දුන්නොත් පමණයි ගන්න ඉල්ලන්නේ නඩන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. අසවල් දේ ඕන කියලා කියන්නේ නැහැ. අම්මා දෙවියන්ට යාඥා කරනවා. යාගහොම පූජා පවත්වන අනේ මට උපන්න දරුවා අන්ධයෙක් බිහිරෙක් ගොළුවෙක් මන්දබුද්ධික කෙනෙක් නෙමේ වාසනාවන්ත පින්වන්ත දරුවෙක් අනේ දැන් මේ කුමක්ද මේ වෙලා තියෙන්නේ කියලා නිතරම විලාප දෙනවා උපක්‍රම රාශියක් කළා දරුවොත් එක්ක සෙල්ලම් කරන්න පිට්ටනිය දාලා යක්ෂයෙක් විදිහට මිනිස්සෙක් කියනවා රජුරුවන්ගේ පුතා කවුද කියලා කෑ ගහගෙන යන අනිත් ළමයි පැනගෙන ගියා මේ දරුව එතනම හිටියා. ඒක හරි ගියෙත් නෑ. ඒ වගේම හස්තිරාජයෙක් කිව්ව ඔය වගේ සෙල්ලම් කරමින් ඉන්න වෙලාවේ අනිත් ළමයි ටික පැනගෙන ගියා මේ දරුව එතනම හිටියා. ඒ අදහසත් හරි ගියේ නෑ. අම්මා කිරිපොන් නැතුව හිටියා. ඒ වගේම ආහාර නොදී හිටියා. ඒ එකම ක්‍රමයකින්වත් හරි ගියේ නෑ දුන්නොත් විතරක් ගන්නවා. මේ දරුවට දිව්‍ය රාජ්‍යයේ ආරක්ෂාව, අනුග්‍රහය, උපකාරය හොඳට හම්බ වෙනවා. අවුරුදු ගාණක් මෙහෙම ගියා. රජතුමාගෙන් නියෝගයක් හම්බ වුණා. උපතින් අඳබිරිගොළු ආත්මභාවයක් තියෙන අංග විකල කෙනෙක් රජවාසලයක වාසලක තබා ගැනීමෙන් මේ රජවාසලටත් හොඳ නැහැ. ඒ නිසා මේ කාලකන්ණි දරුවා වලක් කපලා වලේ දාන්න කියලා නියෝගයක් කළා. තථාචාර්යා රජවාසලට ආව කරත්තෙත් අරගෙන. එනකොට දේවිය ළඟ තමයි දරුවා හිටියේ. මේ දරුවා අරගෙන කරත්තේ දාගෙන දේවිය හඬා වැළපෙද්දීම රැගෙන ගියා. පනාන්තරයට ගිහිල්ලා කරත්තේ නවත්තන මේ රතාචාර්යතුමා වලක් කපනවා. ඒ වල කපන වෙලාවේ මේ කුමරුවා කරත්තෙන් බැස්සා. බැහැලා හොඳට අතපය පිරිමැද්දා. කරත් එක පැත්තක ඉස්ස උස්සන්න පුළුවන් ද බලන්න. අවුරුදු ගණනාවක් මේ වෘත සමාදානෙමයි හිටියේ. පළව හොඳට කරත්තේ උස්සන්න පුළුවන්. ශක්දේව රජුර ලස්සන ඇඳුම් කත්තලයක් ඇඳෙව් ඇඳෙව්වා. මෙතුමා ගියා අර වල කපන තැනට. ඒ ලහනවා මේ මොකදද වලක් කාරන්නේ. මහරජුරුවන්ගේ ඉන්නව කාලකන්ණි දරුවෙක්. ඒ කාලකන්ණි දරුවා මේ වලට දාලා වහලා යන්න මේ ආවේ දරුවත් අරගෙන ආවා. ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ අර වල ළඟට ගිය හොඳ ඇඳුම් පැළඳුම් අඳගෙන ගිය දිව්‍ය රාජයෙක් වැනියෝ ඒ පුත්‍රවන කියනවා තථාචාර්ය මගේ අම්මා මගේ පියා මේ දෙදෙනාට කියන්න තමන්ට දා උපන්න දරුවෙක් මේ විදිය දෝෂ දේශම් ද්‍රෝහිකම් කරන්න එපා හොඳින් හදා වදා ගන්න කියන්නේ. මම අන්ධයෙක්, බිහිරෙක්, ගොළුෙක්, මන්දබුද්ධික කෙනෙක් එහෙම නෙමෙයි. ඊ타මත් වාසනාවන්ත ගුණති කෙනෙක් වශයෙන් මා උපන්නා. මගේ අදහසක් තිබුණා රජගෙදර නොහිඳ රාජ්‍ය සම්පත් අනුභව නොකර ගිහි ගෙදරින් නික්මෙලා රාජ්‍ය සම්පත් අතහර දමලා වනාන්තරයට ගිහිලා මහාන වෙලා තවුස්දම් පුරන්නට ඕන කියන අදහස තිබුණා ඒ අදහස මට අද සම්පූර්ණ වුණා. ඒ නිසා මේ ගාථා පන්තිය මගේ මවටත් පියාටත් ගිහිල්ලා කියන්න. ඒක ඉගෙනගෙන හොඳට සජ්ජායනා කළගෙන හොඳට මතක් කරන්න. මම තාපස පැවිද්දෙන් පැවිදි වුණ බව සිහිපත් කරන්න. කියලා රතාචාර්යතුමාට මතක් කළා. ඒ වෙලාවේ තමයි කියන මගේ ජීවිතේ නැති කරාවේ මේ තරම් වාසනාවන්ත දරුවෙක් ඔබ කලේ අතරමං කරලාව කියලා. ඒ නිසා ස්වාමීනි රජකම දෙන්නම් මේ රතේටම නගින්න කියලා ඉල්ලීමක් කළා. ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේ ඉගන්වූ ගාථා පන්ති එකක් තමයි මේ ධර්මදේශනයේ පිණිස මාතෘකා කළේ. මේ ගාථා පන්තිය ගිහිලා කිව්ව පමණයි අම්මට සිහි නැති වුණා. පියාට සිහි නැති වුණා. මේගොල්ලෝ කල්පනා කන්නේ වාසනාවන්ත දරුවෙක් අපි මේ පිටත් කළේ. මේ දෙදෙනා අමාත්‍යවරුන්ට රජකම බාර දීලා පුතා හොයාගෙන ඇවිල්ලා එතනදි මහන වුණා. තාපස පැවිද්දෙන් පැවිදි වුණා. ඇමතිවරු කල්පනා කළා රජතුමා නැති මේ රාජධානියක් අපි කොහේ කරගෙන යන්නද? රටවැස්සන්ට රටබාර දීලා ඒ ඇමතිවරු සියලු දෙනාම වනාන්තරයට ඇවිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වුණා. ඒ වගේම ඊළඟට ටිකෙන් ටික රටවාසී ජනතාව හැමෝම ඇවිල්ලම මහබෝසත් කුමරුවා ළඟ තාපසයන් වහන්සේ ළඟ මහන වුණා. මේ සෑම කෙනෙකුටම තාපසඳුන් දානමාන උපකාර අනුග්‍රහ සියල්ලම දිව්‍ය රාජන් විසින් සිද්ධ කළා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි කෝටි සංඛ්‍යාත ජනතාවක් එදා හිමාල වනාන්තරයේ තවුස්දම් පුරනවා. සමහර කෙනෙක් දෙව්ලෝ උපන්න, සමහරක් ධානය උපදවාගෙන බඹතලේ උපන්නා. අද මේ බුද්ධ ශාසනයෙහි ඔය විශේෂතානාන්තර වලටපත් උනේත් සෝවාන් සකරුදාගාම අනාගාම අරිහත් බවටපත් උනේත් එදා ඒ මහා පිරිස තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා එදා මේ අදිෂ්ඨාන පාරමිතා පුරපු ආකාරයේ එදා ඒ ඉගැන්වූ ගාථා පන්ති එලෙසම බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා එතනින් කියන්නේ තොනරුවන්ට අගෞරව කිරීම, දෙමව්පියන්ට නොසැලකීම, වැඩිහිටියන්ට නොසැලකීම මෙලව පරලොව දෙකම පිරිහෙන කාරණයක් දේශද්‍රෝහිකමක් වෙනවා. ඒ දේ කරන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය. පහෝත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගරා බහෝනං උපජීවಂತಿ යෝමිත්තානං නදෝබති මව්පියන්ද සලකන වැඩිහිටියන්ද සලකන තුනුරුවන්ට ගෞරව කරන්නෝ බොහෝම පින්වන්තයෝ ඒ තනත්තාට බොහෝම කෑම බීම හම්බ වෙනවා මහා මාර්ගයේ ගමන් කරත් කොහෙට ගියත් කෑම බීම හම්බ වෙනවා ඒ පුද්ගලයානෝ ඒ තනත්තා අනුව ඒ මහබෝසතාණන් වහන්සේ අනුව යමෙක් යනවා නම් ඒ අයටත් එතුමාගේ පුණ්‍ය භාවයෙන් අවශ්‍ය කෑම බීම ඉදුම් හිටුම් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ යෝමිත්තානං නදෝබති මිත්‍ර ද්‍රෝහිකං නොකරපු නිසා. පදගත් මනුසාසනාවක්. යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත් පූජිතෝ හෝති යෝ මිත්තානං නදෝබති මේ මහබෝසතාණන් වහන්සේ යම් යම් ප්‍රදේශයකට යනවනම් නියම් ගමකට රාජධානියකට යනවනම් ඒ හැම තැනකදීම පූජා සත්කාර වැඳුම් පිදුම් හම්බ වෙනවා ඒත් මිත්‍ර ද්‍රෝහිකම් නොකර කල්යාණ මිත්‍ර සම්පත්තියේ පිහිටා කටයුතු කිරීමයි නාසචෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සම්මේ අමිත්තේ තරති යෝ මිත්තානං දෝබතේ මේ වගේ උදාාර ගුණ සම්පත් වලින් පිරපොන් මිත්‍ර ද්‍රෝහිකම් නොකරන අයට සොර සතුරන්ගෙන් කරදරයක් නැහැ මහරජතුමාගෙන් නීතිමය පැත්තෙන් කරදරයක් නැහැ සියලු අමිත්‍රයෝ පවාම තරණය කරනවා. මොනම කෙනෙක්ගෙන්වත් කරදරයක් නැතුව වාසය කිරීමේ මහා වරප්‍රසාදයක් හම්බ වෙනවා. අක්කුද්ධෝ සගරං ඒති සභාය පති නන්දිතෝ ඥාතිනං උත්තමෝති යෝ මිත්තානං නදෝබතේ රාජකාරි සඳහා ගෙදරින් පිටත් වෙලා උදේ ගිහාම සමහරක් එන්නේ තරහයි. වෙහෙස මහන්සි වෙලා. කායික මානසික වේදනාවෙන් gedere එන්නේ ගමන් පිහිට්ටුව. නමුත් මේ දෙමව්පියන් සලකන, වැඩිහිටියන් සලකන, ගුරුවරුන් සලකන, තුනුරුවන් සලකන කෙනා නිවසට එන්නේ තරහාවක් නැතුව, ඊර්ෂ්‍යාවක්, වෛරයක් නැතුව මෛත්‍රියෙන් උදේ ගියා වගේම හවසට gedere එනවා. ඒ වගේම සබාවකට යන්නේ කිසිම භයක් නැතුව නිර්මිහිතව සබාවට යනවා. ඒ වගේම පින්වන්ත ගුණවන්ත නැනවන්ත කෙනෙක් වශයෙන් මේ දරුවා කැපී පේනවා. දැන් gedaraක වුණත් ඥාති පරපුරක වුණත් පින්වත් ගුණවත් නැනවත් ළමෙක් ඉන්නවනම් කැපී පේනවා. අධ්‍යාපනයෙන් ඉහළට යනවා. රක්ෂාවෙන් ඉහළට යනවා. භෝග සම්පත්තියෙන් ධන සම්පත්තියෙන් ශීඝ්‍ර දියුණුවක් වෙනවා. එතකොට එවන් දරුවා ඒ ජන සමාජ ඥාතීන් අතර කැපී පේනවා. මෙන්න මේ වරප්‍රසාදේ හම්බ වෙන්නේ මිත්‍ර ද්‍රෝහිකම් කරන්නේ නැති කල්යාණ මිත්‍ර පූජෝපහාර පවත්වන ඊට පමණයි. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සංඝාරවෝ වන්න කිත්ති බතෝ හෝති යෝ මිත්තානං නදෝබතේ තමන් අනුන්ට සත්කාර කරනකොට තමන්ට සත්කාර හම්බ වෙනවා. අනුන්ට ගරු කරනකොට තමන්ට ගරු බොහොමන් හම්බ වෙනවා. ඒ වගේම කීර්ති ගුණ ප්‍රශංසා කරනකොට තමන්ගේ කීර්ති ප්‍රශංසා ගුණ පැතිරෙනවා. මේ ආනිසංස තුන හම්බ වෙන්නේ මිත්‍ර ද්‍රෝහිකම් කරන්නේ නැතුව මිත්‍රයින් සැලකීමේ ආනිසංස වාරය. තමන්ට අප්‍රමාණ බැඳුම් පිදුම් ගෞරව සම්මාන උපහාර හම්බ වෙනවා. පූජා උපහාර හම්බ වෙන එක විශේෂ වරප්‍රසාදයක්. සිල්වන්තකම, ගුණවන්තකම, නැනවන්තකම හේතු කරගෙන වැඩිහිටියන ගුරුවරුන්ට නෑදෑ හිත මිතුරන් සැලකීම හේතු කරගෙන මේ ආනිසංස වාරි හම්බ වෙනවා. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පතිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදෝබති මිත්‍ර ද්‍රෝහිකම් කරන්නේ නැති උදවියට තවත් ආනිසංස කීපයක් හම් වෙනවා. තමන් අනුන්ට පූජා සත්කාර කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන ආදී නොයෙක් දේවල් වලින් සංග්‍රහ කරනවා. ඒ වගේම තමාටත් මේ විදිහම පූජා සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. අනුන්ට වඳිනවා පොදනවා. ගෞරව උපහාර දක්වන තමන්ටත් ඒ වගේමයි. පාරේ ගියත් ආචාර සමාචාර වැඳුම් පිදුම් කරනවා. ඒ වගේ මහත් ආනිසංස වාරයක් හම්බ වෙනවා. ඒ වගේම යසස කීර්ති ප්‍රශංසා පැතිරෙන මේ වගේ ගුණවන්ත දරුවෙක් ඥානවන්ත දරුවෙක් දන් දෙන දරුවෙක් වැඩිහිටියන සලකන දරුවෙක් ඒ වගේ මිත්‍රයන් සලකන දරුවෙක් කියලා හැම තැනම මේ කීර්ති ගෝසා පැතිරෙන්න පටන් ගන්නවා ඒකත් විශේෂ වරප්‍රසාද ආනිසංශයක් වශයෙන් පෙන්වමු කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන්නේ අග්නියතා පඤ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝමිත්තානං නදෝබති මේ පින්වන්ත දරුවා ගුණවන්ත දරුවා ඥානවන්ත දරුවා පිළිබඳ විශේෂ අවස්ථාවක් මේ පැහැදිලි කරන්නේ අග්ගේ යතා පංජලති හරියට ගිනි කඳක් වගේ බබලෙන දරුවේ. දේවතාව දෙවියෙක් වගේ බබලෙනවා. තමන්ගේ ශරීර ශ්‍රියාව අත්නොහැර දර්ශනීය දරුවෙක් බවට පත් වෙනවා. හැම කෙනෙකුටම දකින්න ප්‍රේමනාපයි. ඒ ප්‍රේමනාප අනුසස්වාදයේ ලබන්නේ මෞට පියාට සැලකීම, තොනරුවන්ට ගෞරව කිරීම, වැඩිහිටියන්ට සැලකීම කියන මිත්‍රයින්ද සැලකීමේ ආනිසංස වාරය. බබලෙන ක්‍රම කීපයක් තියෙනවා. පුණ්‍ය තේජස පිනෙන් බබලෙනවා. ගුණ තේජස ගුණයෙන් බබලෙනවා. ඥාන තේජස ඥානයෙන් බබලෙනවා. ධර්ම තේජස කියන යන ප්‍රතිපත්තියෙන් බබලෙනවා. ඒතර බලන්න ඒ වාසනාවන්ත දරුවා හැම දෙයකින්ම බබලෙන තේජාන්විත දරුවෙක් බවට පත් ඉරහඳ වගේ බැබලෙන වාසනාවන්ත දරුවෙක් වෙනවා. ඔය සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුල් ආදී මහරහතුන් වහන්සේලා ඉරහඳ වගේ බැබළුනේ ඔය මිත්‍රයින්ට සැලකීමේ ආනිසංස වාරයෙන්. ඉරහඳ වගේ බැබලිච්ච උතුමෝ බුදුපසේ බුදුමහරහත් උතුමෝ එවන් තත්ත්වවලට පත්වුනේ මිත්‍ර ද්‍රෝහිකම් කරලා එහෙම නෙමෙයි මිත්‍රයින්ට සැලකීම මිත්‍රයෝ කිව්වහම බුද්ධාදි රත්නත්‍රයේ මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් හැමදෙනාම මේකටයිති වෙනවා ඒ වාගේ උදාන ආනිසංස වාරයක් ලබාගෙන කටයුතු කරනකොට ලෝකෝ සැනසීමකින් ඒ උදවිය පාසය කරනවා ජීවත් වෙනවා කටයුතු කරනවා ගාවෝ තස්ස පජායන්ති කිත්තේ උත්තං විරෝහති පුත්තානං පලමස්නාති යෝ මිත්තානං දෝබති මිත්‍රයින්ට වැඩි හිටියන සලකන කෙනාට විශේෂ ආනිසංස වාදයක්. ඒ අයගේ පසු සම්පත වැඩෙනවා. ගව සම්පත ආදී මේ පසු සම්පත බොහොම හොඳයි. කිරිටික බොහොම හොඳට ගන්න පුළුවන්. ආර්ථිකය බොහොම හොඳයි. දිනෙන් දින ශීඝ්‍ර දියුණුවක් මේ ගව සම්පතෙන් ගව පාලනයෙන් හම්බ වෙනවා මිත්‍රයන්ට සැලකීමේ ආනිසංස වාරය. ඒ වගේම කුඹුරෙන් ලබා ගන්න අස්වැන්න අනිත් අයට වඩා බොහොම වැඩි. හැම කෙනෙකුගේම ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය, ඒ වගේම කුඩා කුරු කුඹුරෙන් පවා කරදරයක් නැතුව කෙසට ආරක්ෂාවක් ලැබෙනවා. එහෙමනම් ගොයන් වලින් ලැබෙන බීජ වලින් ලැබෙන අස්වැන්න අනිත්‍ය අනිත් අයගේ අස්වැන්නට වඩා බොහොම වැඩි. ඒක විශේෂ වරප්‍රසාදයයි. ඒ වගේ මෙතුමාට ලැබෙන දරුවෝ පින්වන්ත, ගුණවන්ත, නැනවන්ත දරු පිරිසක්. ඒ එය හැම කෙනෙකුටම හම්බ වෙන්නේ නැහැ. පින්වත් ගුණවත් නැනවත් දරු පිරිසක් ලැබෙන්නේ අර මිත්‍රයින්ට සැලකූ උදවියට පමණයි. ඒක විශේෂ ආනිසංසවාදයක්. ඒ දරුවන් අධ්‍යාපනයෙන් ශීඝ්‍රයෙන් වැඩෙනවා. රැකී ආරක්ෂාවෙන් දියුණු වෙනවා. ධන දාන්නේ කෙත්වතු වලින් වැඩි දියුණු වෙනවා. එයත් විශේෂම ආනිසංසවාදයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වමු කරනවා. එතකොට මේ ධන සම්පත්තියෙන් වැඩෙන ක්‍රමය භෝග සම්පත්තියෙන් වැඩෙන ක්‍රමය දරු සම්පත්තියෙන් වැඩෙන ක්‍රමය පැහැදිලි කළේ පින්වන්ත ගුණවන්තකම නිසායි ඒ වරප්‍රසාදේ ලැබෙන බව පෙන්눔 කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා විතරක් නෙමෙයි තව බොහෝ සූත්‍රවල උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ පින්වත් පින්වන්ත ජීවිතයට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා. නොලැබෙන දෙයක් නැහැ. සියලුම වරප්‍රසාද ලැබෙන්නේ ඔන්න ඔය පුණ්‍යවන්තකම හේතු කරගෙන. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසු එකම මහා උතුමන් වහන්සේ. උන්වහන්සේ සසර ගමනේදී මිත්‍රේන්ද සැලකීම හේතු කරගෙන ඒ සකල සම්පත් ලබාගත් අද උනත් එහෙමයි. උන්වහන්සේ වෙනුවෙන් ලැබෙන විහෙර විහාර චෛත්‍ය ඒ වගේ අගනා වස්තු පූජාවන් ලැබෙන්නේ උන්වහන්සේගේ ඒ පරම පවිත්‍ර චේතනාවෙන් කළ පින්කම් වල විපාක වශයෙන් තවත් අවුරුදු 2500ක් පමණ යනතුරුම උන්වහන්සේට මේ අනේක විද පූජෝ පහාර වස්තුන් හම්බ වෙනවා. අද මේ ගොඩනංවන කෝටි ගණන් වේදම් කරමින් ගොඩනංවන විහෙර විහාර උන්වහන්සේගේ පිනට හම්බ වෙන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙකුගේ පිනක් තිබෙනවා නම් ඒක නවත්තන්න බෑ කිසි කෙනෙකුට. ඒ මහා පුණ්‍ය සම්පත්ති විපාකයේ Tamanට ලැබෙනවා. හන්දක් උඩක හිටියක් ගල්ලෙනක හිටියත් ඒ වගේ තමයි. ඒ ආනිසංස වාදේ Tamanට හම්බ වෙනවා. ඒ නිසා පින්න තමයි අවශ්‍ය බව මේ සූත්‍ර දේශනාවෙන් මනාකොට පැහැදිලි කරනවා. දරිතෝ පම්බතාතෝ වාරුක්ඛාතෝ පතිතෝ නරෝ චතෝ පතිත්තං ලබති යෝ මිත්තානං නදෝබති තවත් මේ මිත්‍රන සැලකීමේ ආනිසංස වාදයක් උන්වහන්සේ පහදලා දෙනවා. මේ වගේ මහා පින්වතෙක් යම් විදියකින් ගහකට නැග්ගොත් කන්දකට නැග්ගොත් ඒ අවස්ථාවේ යම් හේතුවකින් බිමට ඇද වැටුනොත් එහෙම වැටෙන්නේ නැහැ. යම්කිසි ආරක්ෂාවක් පිහිටක් හම්බ වෙනවා. මේ පින්නතොලත් අහලා තියෙන අපේ ඉතිහාසගත පොත්වලත් කියවෙනවා දීඝවාපි චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනංවන කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හතරස් කොටුව ළඟ ගඩොල් උඩට ගිහිල්ලා ගිහිල්ලා කොටුවෙන් උඩට දෙනවා. ඒ වෙලාවේ පය ලිස්සලයි ස්වාමින් වහන්සේ පහළට පෙල්ලීගෙන එනවා. ඒ මොහොතේම පහළ හිටපු ස්වාමින් වහන්සේ නමක් කිව්ව දජග්ගේ සිහිපත් කරන්න. සිහිපත් වුණා විතරයි පිහිටක් හම්බ වුණ. අන්න ඒ වගේ මහා පින්වැති උතුමන්ට අනතුරක් අනතුරකට පත්වන වෙලාවේ ලොකු පිහිටක් ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒක විශේෂ වරස් ප්‍රසාදයක්. ගංගාවකට වැටුණොත් ගහගෙන යන්නේ නැහැ. ලී කැබල්ලක් හරි හම්බ වෙන ගොඩ වෙන්න. ගහකින් වැටුණොත් මගක් යනකොට අත්තක හරි රැඳෙනවා. පර්වතයකින් වැටුණොත් කොහේ හරි පය රැඳිලා ආරක්ෂාව හම්බ වෙනවා. මෙන්න මේ වගේ විශේෂ වරප්‍රසාදයක් හම්බ වෙනවා මේ ධර්මවාදී පුද්ගලයාට වැඩිහිටියන්ට දෙමව්පියන සැලකන පුද්ගලයාට. ඊළඟට උන්වහන්සේ පෙන්වමු කරනවා විරෝධ මූල సంతානං නිග්‍රෝධ විම මාලුතෝ අමිත්තානප්පසහන්ති යෝ මිත්තානං නදෝබති මේ විදිහට බුද්ධ ආදුතුමන සලකන ගෞරව කරන උපහාර දක්වන අයට හම්බ වෙනවා මහා පුදුම නුවණක් හම්බ වෙනවා. විරෝල මූල సంతානං නිග්‍රහෝද මිවමාලුතෝ. මහා නුග ගහක් තිබෙනවා. මේ නුග ගහේ හාත්පස අසු විහිදලා තියෙනවා. මොනතරම් හොළඟක් ආවත් මේ කඳට කරදරයක් වෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා. ඉතින් මේ මහා නුග ගහ වගේ තමයි මේ උදාාර ගතිගුණ ඇති උතුමාගේ సంతානය හරිම ප්‍රබල පැතුරුණු సంతානයක් හරිම බුද්ධිමත් මොනම දෙයකටවත් කම්පා වෙන්නේ නැතුව අකම්පිත ජීවිතයක් හදාගන්නට පුළුවන් ශක්තිය වරප්‍රසාදයේ තිබෙනවා. ඒ වගේ මෙයා නගර කිසිම හතුරෙක් කිට්ටු වෙන්නේ නැහැ. හොර හතුරු ඕන තරම් ඉන්නවා මේ මහා පින්වතා ළඟට හොර හතුරු කිට්ටු වෙන්නේ නැහැ. ආවත් පැනගෙන යනවා. අර බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් නොයෙක් සොර සතුරන්ගේ හතුරු තිබුණු තිබ හතුරන්ගේ කරදර ස්ත්‍රිවිච්ච කාලවලදී මේ ධර්මවාදී පුද්ගලයන් ඉන්න ප්‍රදේශතාවේ නැහැ. ආරක්ෂාව පිහිට ඒගොල්ලන්ට හම්බ වුණා. ඒ වගේ බණහන මාතාවක් ළඟ හිටිය මහා හොරෙක් එයාගේ ගෝලියෝ තමන්ගේ නිවස සම්පූර්ණ ඉති බඳු ටික ඔක්කොම බඳිනවා. ගෙදරින් පණවිඩයක් ආව මෑණියනේ අන්න ගෙදරට හොරු පැනලා ඔක්කොම බඳු ටික බඳිනවා. ඒ වෙලාවේ පණවිඩයක් පිටත් කළ ඔක්කොම ගෙනිච්චට කමක් නැහැ මට බනහන්න සලසලා දෙන්න. මේ කතාව මහා හොරා අහගෙන හිටියේ. දෙවෙනි වරත් පණවිඩයක් ආව අන්න බඩු ඔක්කොම බඳිනවා දැන් ගෙනියන්න සූදානම්. ඒත් ප්‍රතික්ෂේප කළා මට කියන්න එපා මට බලහන්න සලසලා දෙන්න. හොරුන්ට ගෙනියන්න කියන්නේ. තුන්වෙනි වතාවෙත් ඒ පණිවිඩය දුන්න වෙලාවේ මහා හොර දෙටුවා අර ගෙදරට ගිහිලා මතක් කළා. ඔය ගත්තේ බඩු ඔක්කොම මේ තැන්වල තබන්න. ඒ බණහාන මාතාව උදාර ගතිගුණ වලින් සමන්විත මාතාවක් අපට මේ බඩු ටික ගත්තොත් තියාගන්න බැරි වෙයි. මෙන්න මේ කතාව සිහිපත් කළ බඩු ටික තන්පත් කරලා ඒ සියලුම දෙනා ඇවිල්ලා බණමඩුවේ වාඩි වුණා. ඒ ස්වාමින් වහන්සේගෙන් මහානකම ලබා ගත්ත පසු කාලෙක රහත් වුණා. ඔන්න ඔය වගේ මහා විස්මිත සිදුවීම් අපේ මේ ශාසන ඉතිහාසයේ පෙන්වමු කරලා තියෙනවා. ඒ වගේ ශාසන ඉතිහාසයේ පෙන්වමු කරලා තියෙන බොරු දේවල් නෙමේ. සත්‍යවාදී ධර්ම සිදුවෙච්ච දේවල් තමයි ප්‍රකාශිත වෙලා සඳහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව කල්පනා කළ බැලුවාම අපටත් මෙන්න මේ අනුසස් වාද ටික අප මේ වින්දනය කරගෙන යනවා. කාටවත් නොලැබී ඇති කියලා හිතන්න බෑ හැමෝටම මේ සූත්‍ර දේශනාවෙන් කියන අනුසස් පුණ්‍ය කර්මවල විපාක මේ ලැබිලා තියෙනවා. ඒවා අත්දා බලමින් ඉදිරියට යනකොට යන මඟ වරදින්නේ නැහැ. බොහොම හොඳ පිරිසුදු මඟක යන්න පුළුවන්කම තිබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුබවට පත්වලා මේ සූත්‍ර දේශනාව පැවැත්වුවා අතීත සසර මම ජීවිත පරිත්‍යාගයෙන් අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කළා. ජීවිතේ විනාශ කර දැමීමට කටයුතු කළා. කම්පාවක් උනේ නැහැ. ජීවිතේ විනාශ වුණත් මගේ ජීවිතේ විනාශයටපත් වුණත් මගේ අදිෂ්ඨානය නොහරින්නෙමි කියන අදහසින් කටයුතු කළා. නමුත් පින නිසා ජීවිතේ නැති වුණේ නැහැ ජීවිතේ ආරක්ෂා වුණා. මම එදා ගමන් කොට කරමින් නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළා කෝටි සංඛ්‍යාත ජනතාවක් මම නිසා මහාන වුණා තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ හැමදෙනාම මේ බුද්ධ ශාසනය මගපර නිවන් සුව අවබෝධ කරගත්ත කියන දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වමු කළා. ඒ අනුසාරයෙන් ඔබ අප සෑම කෙනෙකුටම සිතා සතුටු වෙන්න පුළුවන්. උදේ පටන් හවස් වෙනකම්ම පුණ්‍ය ධර්මවල යෙදී වාසය කරනවා. රැකී ආරක්ෂාවට ගියත් අනුන්ට යහපතක් වේවා කියන අදහසින් කටයුතු කරනවා. ඒ වගේම උදේ හවස බුදුන් වැඳගෙන මල් පහන් ගිලන්පස පූජා කරගෙන වතාවක් සම්පූර්ණ කරගෙන බණ දහම් කියා ගන්න භාවනාවක් වඩනවා. මෛත්‍රී කරුණාව පතුරවනවා. මේ මෙන්න මේ විදිහට කටයුතු කරගෙන යනකොට අපගේ චිත්තසංතානවලට සීමාවක් කළ නොහැකි උදාාර පුණ්‍ය සම්පත්තියක් හම්බ වෙනවා. එවැගේම වැඩිහිටියන සැලකීම තොනරුවන්ට ගෞරවපහාර දැක්වීමෙන් විශේෂ ආනිසංස වාරයක් හම්බ වෙනවා. ඒ අතර මව්පියන සැලකීමෙන් පරලෝකීයද පින් අනුමෝදන් කිරීමෙන් කටයුතු කරනොත් එයින් විශේෂ ආනිසංස වාරයක් අපට හම්බ වෙනවා. මෙන්න මේ වාගේ ධර්මයට අනුකූලව කටයුතු කිරීමෙන් ඒ වාගේ සීමාවක් කරන්න බැරි මහා ආනිසංස සම්පත්තියක් ඔබ අප කොයි කාටත් හම්බ වෙනවා. ඒ ආනිසංස බලයෙන් මේ ජීවිතේ පටන් නිවන් දක්නා තුරුම කරදරයක් පීඩාවක් උපන්දර වලින් තොර වාසනාවන්ත ජීවිත පෙළක් උදාපත් වෙලා ඒ වගේම සතර පාදුකින් නිදහස් වෙලා දස පාරමිතාවන් සුවසේ පුරාගෙන ඉදිරියට යාව ගැනීමේ වරප්‍රසාදයක් හම්බ වෙලා කායික මානසික සුවපන් භාවයෙන් සසර ගමනත් කෙලවර කරන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසී වදාළ අද රාමර සංඛ්‍යාත අමහා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න ලැබෙනවා. එසේ ලැබේවා කියලා ප්‍රාර්ථනා හිතේ තබා ගනිමු. මේ ධර්ම දේශනාවෙන් කියවන ගාථා 10 අර්ථය බොහෝම වැදගත්. ඒ වගේම අපට එදිනදා ආනිසංස විඳ දරා ගන්නට පුළුවන් දේශනාවකින් කියවන අර්ථයක් මේ ඉදිරිපත් කළේ. මේ දේශනාවෙන් කියවන ගාථා පන්තිය පාඩම් කර ගැනීම කාටත් කාලෝචිතයි. ඒ වගේ බොහෝ අනුසස් කියවෙන ගාථා පන්තියක් මිත්තානිසංස දේශනාව නමින් කියවෙනවා. ඒවා කටපාඩමේ තබා ගැනීම පමණක් නොව එය ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ගේ චිත්තසංතාන වලට අදහස් සිතවිලි පහළ වෙනවා ඒවත් තමන්ගේ සිත ඇතුළු කරගෙන යන මාර්ගය බොහෝම හොඳට මේන් පැහැදිලි කරලා තියෙනවා නොමගට වැටෙන්නේ නැතුව සුමගටම යන මඟ හොඳට කියලා තියෙනවා තමන්ගේ දරුවනොත් පුළුවන් තරම් යහමගට හරවගෙන කටයුතු කරන්න ආගමට ධර්මයට යොමු කරගත්තාම ඒ දරුවනොත් හොඳ මාර්ගයක ගමන් කරන හොඳ වාසනාවන්ත අභිවෘද්ධි කර අනාගතයක් ගත කරන දරු පිරිස හොඳට හදා ගැනීමට කල යුත්තේ දහම් පිළිවෙත් මඟ පෙන්වා දීම පමණයි. ඒ වගේම මව්පිය ගුරුතුමන්ට ගෞරව පහර දැක්වීම සඳහා අවවාද අනුශාසනා කළ යුත්තේ හැම දිනාටම ලැබේවා. දෙවියන්ටත් පරම අමහා නිවන් සම්පත්තත් වේවා කියලා පින් අනුමෝදන් කරන අතර මේ උතුම් පුණ්‍ය සම්පත්තිය තම තමාගේ නමින් ජීවත් වන මව්පියන්ද වැඩිහිටියන් ගුරුවරුන්ට නෑද හිත මිතුරන්ට උපකාරක අනුග්‍රහ හැමෝටම හිතවත් වූ දහිතවත් වූ දමදාත් වූ ධමදනාට ප්‍රදේශ වාසීන්ට සමස්ත ලංකා වාසීන් මුළු මහත් ලෝක වාසීන්ටත් වෙලා සීල සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සම්පත් ලබත්වා කියා පින් දෙන අතර අවසන් වශයෙන් තුනුරුවන් කෙරේ ගෞරව ගෞරවය පුද කරමින් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රි ගුණ සිහිපත් කරගනිමින් මේ සිද්ධ කරගනු ලැබූ ධර්ම ශ්‍රවණමේ කුසල සම්පත්තිය මේ සෑම කෙනෙකුටම කෙසේ පිහිටීමෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝ අවස ලැබේවා තිබෙනසනී පපළු පද්දර මාර්ග බාධක සංසිඳේවා කායිකෝද මානසිකෝද සූපන් භාවයේ සැලසේවා සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් පවා කලදර පීඩාවක් නොවි සරුව ආරක්ෂාව හැමදෙනාටම සැලසේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කර ගන්නට මේ පුණ්‍ය බලෙන් හැමදෙනාට වාසනා සම්පත්තිය සැලසේවා. කරගෙන යන රැකී ආරක්ෂාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලක් ඒකාන්තයෙන් සාර්ථක වේවා.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 ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක ලේකකාධිකාරී පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ Thank you.